ඉන්දික මහත්මයා එහෙනම් නේද හම්බුනේ එහෙනම් ආ හම්බුනේ වංශර දුක්ඛ කියන ඒ ඒකට අර්ථය පැහැදිලි කරා අර කිසියම් හිස්බවක් කියන එක ඒක වංශයට තව ටිකක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද නිකන් මට තේරුම් මට ඉතින් හොඳ පැහැදිලි කිරීමක් කියලා ඒක ඒ විතර දැක්කත් දැන් අපි මෙහෙම ගත්තොත් අපි හිතමු දැන් දවාලේ ආහාර ගත්තා. ආහාර ගත්තන් පස්සේ ඉතින් අපිට කුසගිනි නියුණා, කයට සුවයක් පහසුවක් දැනුණා, ආස්වාදයක් දැනුණා. ඒ ටික ඔක්කොම එතන ඉන්ද්‍රයන්ට දැනෙනවා. හැබැයි දැන් ඔන්න හවස් වෙනකොට අර අනුක්‍රමයෙන් දි รา පත් වෙලා අහෝසි වෙලා ආයෙ හවස් වෙනකොට ආයෙ බඩගිනිනවා. ආයෙත් කනවා. හෙට වෙනකොට ඒකත් ඉවරනවා. හෙට ආයෙ බඩගිනිනවා, ආයෙත් කනවා. අනිද්දාට ආයෙත් කනවා. මෙහෙම මුළු ජීවිත කාලෙම අපිට නැවත නැවත කන්න වෙනවා. ඇයි අර කුසගිනි නිවීම, කයට සුවපහසු ඇති කිරීම, ඕජා ගුණයෙන් ඇති වෙන රූප කොටාස නිර්මාණය කිරීම සංකත ධර්මයක්. ඒක හේතු ප්‍රත්‍යයෙන් තමයි ඒවා හටගන්නේ. එතකොට ශරීරයේ රස ඕජාවෙන් හටගන්නා රූප කොටාස ටික නැති වුණොත් කය මලානික වෙනවා. මේ කය රූප හටගන්නා ක්‍රම හතරක් තියෙනවා. කර්මජ, ඍතුජ, චිත්තජ, ආහාරජ. එතකොට කර්මයෙන් හටගන්න රූප අපේ කර්ම ශක්තිය තියෙන තාක්කල් පවතිනවා. කර්මය අහෝසි වෙනකොට ඒ රූප කොටාසය නිරුද්ධ වෙනවා. චිත්තජ රූප අපි සිතෙන් සිතන තාක්කල් චිත්තජ රූප හටගන්නවා. ඊළඟට ඍතුජ රූප හටගන්නවා උණුසුමේ ස්වභාවයත් එක්ක. ආහාරජ රූප හටගන්නේ ගන්න ආහාරයේ රස ඕජාවෙන් අමතර රූප කොටාස නිර්මාණය කරනවා. එතකොට කර්මජ රූප, චිත්තජ රූප, ඍතුජ රූප තිබුණා වුණත් ආහාරජ රූප කොටාසෙන් නැතිවම මේක මලානික වෙනවා. එතකොට ආහාරයෙන් ඇති කරන ඍතුජ රූප ටික ගොඩනගන්න ඕන නිසා අපට ආහාර ගන්න සිද්ධ වෙනවා. හැබැයි ඒ අදාළ හේතුප්‍රත්‍යයෙන් ආහාරජ රූප ටික හටගත්තයි කියලා ඒක සදාකාලික නෑ ඒක බිඳිලා යනවා. අර ආහාරයේ ශක්තිය තියෙන තාක්කල් අර රූප પરම්පරාවක් පවතිනවා. ආහාරයේ අදාළ ප්‍රත්‍ය ඒ කියන්නේ අදාළ ඕජෝ ගුණය දුබල වෙනකොට අර රූප කොටාසය දුර්වල වෙනවා. ආයෙත් අපට ආහාර ගන්න වෙනවා. ආයෙත් දුර්වල වෙනවා. ආයෙත් ගන්න වෙනවා. ආයෙත් දුර්වල. මුළු ජීවිත කාලයක්ම මෙහෙම නඩත්තු කරන්න වෙනවා. ඒ සංකත බව හේතු ප්‍රත්‍යයෙන් හටගන්නා බව නිසා නමුත් ඒක සදාකාලික නෑ වහා වෙනස් වෙන නිසා ආයෙත් අපිට මේක කරන්නට සිද්ධ වෙනවා. එතකොට ජීවිත කාලයක මෙහෙම කරලා කරලා මරුණන් පස්සේ ඊළඟට ලැබෙන කය අපිට ආයේ මුල ඉඳන් නඩත්තු කරන්න වෙනවා ගිය ආත්මේ මං ගොඩාක් කෑවා කියලා හරියන්නේ මෙතන අදාළ හේතු ප්‍රත්‍යයෙන් යලි ඒ සංකත ධර්ම ගොඩනගන්න. එහෙම ගොඩ නැගුවයි කියලා ඒවා බිඳියා. ඒකට අපි මෙහෙම සසරේ අනන්ත කල්ප කාලාන්තරය කවලා පොවලා නඩත්තු කළා කියලා දැන් ඉතිරි වෙච්ච මොකක්වත් නැහැ. ඒ නාම ධර්ම, ඒ රූප ධර්ම සියල්ලක් ඒ ඒ තැනම බිඳිලා ගිහිල්ලා මොකක්වත් ඉතිරි වෙලා නැහැ. ගන් හිස් බවක් විතර. ඒතකොට දැනුත් අපි මේක නඩත්තු කරනවා. තවත් මේක තව කල්ප කාලාන්තරයන් නඩත්තු කරගෙන ගියත් ඔය හිස් බවම විතරයි. ඊට පස්සේ අපි ඉගෙන ගත්තා සසරේ. ඊළඟට සල්ලි මිල මුදල් හම්බ කරපුවා, ගොඩනැගිලි හදපුවා. ඒතොර ඒවා ඒ ඒ තැනම හටගෙන ඒ ඒ තැනම බිඳී ගියා. ඉතිරි වෙච්ච කිසිවක් නැහැ. එතකොට රුවන්වැලිසෑය ගොඩනැගුවා. ඊට පස්සේ ඒවා ඒ ඒ තැනම පොළවට පස් වුණා. ආයෙත් අය ගොඩනගනවා. තව කාලෙකින් ආයෙත් ඒවා පස් වෙනවා. එතකොට ඉතිරි වෙන්නේ මොනවද? ඒ තුලින් ගොඩනගාගත්තු සංස්කාර සමූහය පුඤ්ඤාභි සංඛාර. ඒතර පුඤ්ඤාභි සංඛාර කියන්නේ සංස්කාරයක්. ඒකත් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන විපාකත්වයටපත් වෙනකොට ඒකත් අහෝසි වෙනවා. කලකදී දිව්‍ය මානුෂික සැප වින්දෙන් පස්සේ ඒකත් ඉවර වෙනවා. ඒ නිසා තමයි අර සක්විති රජ කම කරපු අය පවා කුරා කොහමුන් වෙලා පවා ඉපදුනේ. එතකොට දැන් මෙහෙම බැලුවෙන් පස්සේ මේ ලෝකයේ තුල අපි ගොඩනගන මේ ඉන්ද්‍රයන්ට ගෝචර වූ සහ මේ හේතු ප්‍රත්‍යයෙන් හටගන්න කිසිදු සංස්කාර ධර්මයක ස්ථාවර බවක් නැහැ. ඒවා ගොඩනගෙන තාක්කල් හේතු ප්‍රත්‍යයෙන් ගොඩනගෙනවා වහා බිඳෙන ගතිය සහ පරම්පරාව කලකදී අහෝසි වෙනවා. ආයෙත් ගොඩ නැගුවොත් ආයෙත් පවතිනවා. හැබැයි එහෙම ගොඩ නැගුවයි කියලා එහෙම පැවතුණයි කියලා ඇති කිසිදු වගතුවක් කිසිදු අර්ථයක් නැහැ. ඒ ටික බිඳිලා ගියාම මොකක්වත් නැති නිසා. ඉතින් තව ඉදිරියට පැවැත්වුවත් එච්චරයි. ඉතින් අන්න ඒක අපිට මේ එක තැනක් දිහා බලලා මේක තීරණය කරන්න පහසු නෑ. මොකද ඒ දකින්න තැන අපි ඉන්ද්‍රයන්ට එහි ලැබෙන ආස්වාදය සතුට සුවයත් එක්ක තමයි අපි ඒක මේ తాවකාලිකව දකින්නේ. මෙහෙම දීර්ඝ කාලීන પરම්පරාවක් හැටියට දකිනකොට තමයි අපිට මේකේ නිස්සාරත්වය දැනෙන්නේ. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේට අරහත් මාර්ග ඥාන සංඛ්‍යාත සම්මා සම්බුද්ධත්වයේ සාක්ෂාත් කරන්න පෙර උන්වහන්සේ පෙර කාලයේදී පුබ්බේ නිවාසානුස්සති පෙර ආත්ම භාවයන්හි ආපු විදිය. ඒතර ඒක දකිනකොට තමයි මේකේ තියෙන නිස්සාරත්වය හරියටම ප්‍රත්‍යක්ෂ වෙන්නේ. එතන මේ පටිච්ච සමුප්පාදයෙන් මේ සංසාර ප්‍රවෘත්තිය භව කීපයක් එකට සම්බන්ධ කරලා මේක ක්‍රියාත්මක වෙට ඇති පෙන්වුවාම තමයි මේක කිසිදු අර්ථයක් නැහැ කියන එක ප්‍රකට වෙන්නේ. ඉතින් අන්න ඒක තමයි සැබෑම දුක්ඛ කියන වචනෙන් අදහස් කරන මූලික කාරණා. එතකොට ඒකමනේ දක්වන්නේ යද නිච්ඡං තම් දුක්ඛං යමක් අනිත්‍ය නම් ඒ දුකයි. දැන් අර හේතු ප්‍රත්‍යයෙන් හටගත්තා වුණත් කමන්නේ ඒක නිත්‍ය නම්. ඒක නිත්‍ය නේද? කියනවා. එකපාරක් මහන්සියලා හදාගත්තට බලන්න. දැන් මේකේ ප්‍රශ්නේ නේන්නේ. හටගත්තු හටගත්තු එක අහෝස වෙනවා. ඒ අහෝස වීම තුළ තමයි මේකේ නිස්සාරත්වය තීරණය. ඒ නිසා යද නිච්ඡං තම් දුක්ඛං යමක් අනිත්‍ය නම් එතන තියෙන්නේ කියන හිස්බක්. තොර යම් දුක්ඛං තං අනත්තා. එතකොට යම් තැනක හේතු ප්‍රත්‍යයෙන් හටගෙන කිසිවක් ඉතුරු නොවි වහා බිඳී යනවා නම් ඉතිරි වෙන කිසිවක් නැත්තම් එතන ආත්ම හැටියට ගත යුතු කිසිවක් නැහැ. එතකොට ඒක ඒක තමයි සංස්කාර ධර්මයන්ගේ ඒ සියුම්ව අපි නුවණින් හඳුනාගත යුතු හිස් බව කියලා කියන්නේ. අ මේව කිව්වොත් හරිද ස්වාමීන් වහන්සේ සංසාරේ පැවැත්ම හිස් බවක් කියන එක තමයි දුක්ඛ සත්‍ය කියන විදිහට අපිට කියන්න පුළුවන්. දැන් අපිට කෙටි කරලා දේවල් කියන්න පුළුවන්. එතකොට ඉතින් අර සැප දුක ගැටුවා වගේ ප්‍රශ්නයක් එනවා. මොකද එක එක්කෙනා ඒකට දෙන අර්ථකථන තියෙනවානේ. ඒ වාක්‍ය වචනවලට. ඉතින් එතකොට අපි දේවල් කෙටි කරන්න පුළුවන්. එතකොට වටහා ගන්න පිරිස ඒ මට්ටමට වැඩුණු ප්‍රඥාවක් තියෙන අය නම් අපිට එහෙම කෙටියෙන් කියන්න පුළුවන්. නැත්තම් ඉතින් ටිකක් විස්තර කරලා කියන්න ඕන. නැත්තම් අහන කෙනා වැරදි වැටහීමකට එන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ ඔක මේ මොනවාගේ වංශයට අටකයක් තියෙනවා නම් ඔය දුක්ඛ සත්‍ය ගැන පැහැදිලි කරලා තියෙන මේ මොකක් හරි බන්තයක් හරි මොකක් හරි වෙයිද රේරුකාණ මහානායක හාමුදුරුවන්ගේ චතුරාර්ය සත්‍ය පොතේ දුක්ඛාර සත්‍ය පැහැදිලි කරනකොට අග කොටස මේ විස්තර ටික උන්වහන්සේ පැහැදිලි කරනවා. එනවා හාමුදුරුවනේ පන්සල තෙරුවන් සරණයි.